නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අන්තගාමිත්වයක් ඇති වෙන්නේ කෙසේද කියන එක. මේ කාරණාව අපට වැරදිච්ච අනන්ත අප්‍රමාණ අවස්ථාවලට අවශ්‍යතාවයන් නිසා ඇතිවෙච්ච කාරණාවක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින අන්තගාමිත්වය කියන මේ ගැටලුව අද අනන්ත අප්‍රමාණ භාවනා යෝගයෙන් මුණ දෙන ගැටලුවක්. ඒකට සරල හේතුවක් තමයි මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අන්ත දෙකෙන් පවතිනවා. රෑ කිව්ව දවල් කියනවා කන්ද කිව්වොත් පල්ලම කියනවා. දුක කිව්වොත් සැප කියනවා. ලාභයක් තියනවා කිව්වොත් අලාභයක් තියනවා. නින්දාවක් කිව්වොත් ප්‍රශංසාවක් තියනවා. කැමැත්තක් තිබුණොත් අකමැත්තක් තියනවා. එනම් මේ ලෝකේ සෑම තැනම අන්ත දෙකක් තමයි පවතින්නේ. ක්‍රමවේද දෙකක්. එකක් තියෙනවා නම් ඒකට අනිත් පැත්තේ විරුද්ධ එකක් තියෙනවා. එනම් මේ ලෝකේ හැම දෙයක්ම අන්ත දෙකක් නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් එකාන්තයක් වෙන්න බෑනේ. එහෙනම් අනාර්ය අෂ්ටාංගික මාර්ගය එකාන්තයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය එකාන්තයක්. ඇයි? අනාර්යවරු යන ක්‍රමයක් තියෙනවා ආර්යවරු යන ක්‍රමයක් තියෙනවා. ಗುಣධර්ම කියලා එක ක්‍රමයක් තියෙනවා අගුණ කියලා එක ක්‍රමයකුත් තියෙනවා. සත්පුරුෂ අසත්පුරුෂ කියලා අපි අහලා නැද්ද? එහෙනම් කොමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන අන්තභාවය කියලා බැලුවාම හැමෝම අගුණ වඩලා කෙලෙස් වඩලා අනාර්ය අස්නායික මාර්ගේ වඩනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අනාර්ය මාර්ගේ යනවා. ඒගොල්ලෝ අනාර්ය කියන හන්තේ නිරත වෙනවා. අපි හැමෝම ಗುಣ වඩලා, කමඨං වඩලා, ආර්ය අස්නායික මාර්ගේ වඩලා අපි හැමෝම ආර්ය කියන ඒ අන්තගාමිත්වය තුළ පවතිනවා. එහෙනම් කණ්ඩායමක් ඉන්නවා අනාර්ය කියන අන්තේ, කණ්ඩායමක් ඉන්නවා ආර්ය කියන අන්තේ. දැන් මෙතන ප්‍රශ්නේ විසඳිලා නැහැ. තවත් අලුත් ගැටලුවක් තමයි ඇති වෙලා තියෙන හේතුව එක්තරා කාලයක හැමතැනම රාගයෙන් බැලුවා, ద్వේෂයෙන් බැලුවා, ලෝභයෙන් බැලුවා. කතා කරනකොට මිනිසුන්ට වහ බොන්න තරම් හිතෙනවා. ඒ තරම් අසත්පුරුෂ කතාමයි කළේ. නින්දා අපාසමයි කළේ. කිසිම විනයක් නැහැ, සීලයක් නැහැ. අපට ඕනෑ විදිහට මාන්නෙන්, උඩඟුවෙන්, ආහංකාරයෙන් අසත්පුරුෂයෝ වාගේ ජීවත් වුණා. හැම චෛතසිකයක් තුළම අඩුපාඩු මෙන්න මේම අන්තයක හිටියා මේකට කියනවා අනාර්ය අන්තය කියලා එහෙනම් මේ අනාර්ය අන්තගාමි වෙලා අපි ඒ අන්තය තුල අවුරුදු ගාණක් ඉඳලා එක පාරටම අපිට ඔළුව පෑදුනා අනේ මේවා කරලා හරියන්නේ මාළු මරලා හරියන්නේ යන යන කාන්තාව දිහා මේම බලලා හරියන්නේ බොරු කියලා හරියන්නේ උදේ පාන්දර නැගිට වෙලේ දත් මදින්නත් කලින් තැබෑරුමේ පොලිමෙන්දලා අරියන්නේ. අපි එනම් මේවා වෙනස් වෙන්න ඕනේ කියලා දැන් එකක් වඩනවා. යාපත් ලෙස දකින්න යාපත් ලෙස කතා කරන්න යාපත් ලෙස ජීවත් වෙන්න යාපත් ලෙස සිතන්න මේ විදිහට එකක් වඩනවා දැන් ආර්ය කිනාන්තයට අන්තගාමි වෙලා එහෙනම් හැමෝම ගත්තාම කණ්ඩායම් දෙකක් ඉන්නවා ලෝකෙම කණ්ඩායම් අන්ත දෙකක් ඉන්නේ කණ්ඩායමක් ඉන්නවා අසත්පුරුෂ වැඩ කරලා අනාර්යන්තේ කණ්ඩායමක් ඉන්නවා සත්පුරුෂ වැඩ කරලා ආර්යන්තේ දැන් දෙන්නම අන්තයක නම් ඉන්නේ කවුද මෙතන නිවන් දකින්න කෙනා ආර්යයි කියලා කියන කට්ටිය තන්තේක නම් ඉන්නේ කෝ ඒගොල්ලන්ගේ මාර්ගඵල දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිම ප්‍රතිපදාන යෝගෝ අන්තා කියලා එකක් දේශනා කරන්නේ. එහෙනම් මේ ආර්ය තුල මධ්‍යම ප්‍රතිපදාවත් සංගවිලා තියෙනවා. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ රැඳෙන්න දක්ෂ වුණොත් විතරයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ඒ ආර්ය ශ්‍රාවකයාට මාර්ගඵල ලැබෙන්නේ. එහෙම නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගත්ත පළියට නිවන් දකින්න හේතුව අද බෞද්ධයෝ කෝටියක් විතර අරන් බලුවාම ඒ කෝටියේ කිසිම කෙනෙක් නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදන්න කෙනෙක්. චතුරාර්ය සත්‍ය නොදන්න බෞද්ධයෙක් ඉන්නවා නම් අත්උස්සන්න කිව්වම කිසිම කෙනෙක් අත්උස්සන්නේ නැහැ. බෞද්ධයා කියන්නේම ওই කතන්දරේ දන්නවා නම් තමයි. සතර සටිපට්ඨානය ගැන දන්නේ නැති බෞද්ධයෙක් ඉන්නා නම් අත් උස්සන්නයි කිව්වම කවුරුත් උස්සන්නේ හේතුව සතර සටිපට්ඨානය දන්න නිසා තමයි අබෞද්ධයා. නැත්තම් කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? එහෙනම් මේ ලෝකයේ අපිට පේන දේ නෙමේ ප්‍රශ්නය අපට නොතැනෙන තැනයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු අපි අවබෝධයටපත් කරන්නට ඕනේ. මේවා ප්‍රඥාවෙන් දැකලා ඒ තියෙන දුර්වලකම් નિවර්දි කරලා ඒකේන දුර්වලකමම මාර්ගඵල වලටපත් කරගන්නට ඕනේ. එහෙනම් ආර්ය මාර්ගය කියලා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අනාර්ය මාර්ගය කියලා එකක් තියෙනවනේ. ලාභය කියලා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අලාභය කියලා එකක් තියෙන්න එපාය. ඇයි ලාභය කියලා අපි තීරණය කළේ අලාභයට සාපේක්ෂව පාඩුවට සාපේක්ෂව තමයි ඒ ලාභය කියන එක අපි නිර්මාණය කළේ තීරණය කළේ කෙනෙක් දුකයි කියලා කියන්නේ සැපට සාපේක්ෂව නෙමෙයිද සපයි කියලා කියන්නේ දුකට සාපේක්ෂව නෙමෙයිද එහෙනම් අන්ත දෙක නැත්තම් එතන පැවැත්මක් නැහැ පැවැත්මක් නැත්තම් ඉපදීමක් නැහැ. මේක තමයි ਸਰවඥතා ඥාණයට සම්මා සම්බුද්ධත්වයේදී තේරුම් ගත්ත ධර්මය. මේක තමයි 84000 තුලම දේශනා කරනු ලබන්නේ. මේ අන්ත දෙකෙන් නිදාසුනම උත්පත්තියක් නැහැ. එක්කෝ මිනිස්සු දුකට ඉපදෙනවා නැත්තම් සැපට ඉපදෙනවා. අවීචිය ඉපදෙනවා, නිරේ ඉපදෙනවා. പ്രേත ලෝක, භූත ලෝක වල, තිරිසන් ලෝක වල ඉපදෙනවා කියන්නේ මේ දුකකින් අන්තය නෙමෙයි ඉපදෙන්නේ. සක්විති රජ වෙලා ඉපදෙනවා සුගතිගාමි වෙලා ඉපදෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා හැම සැප සම්පත්ම ඇතුව බොහොම සැපවත් විදිහට ඉපදෙනවායි කියලා මේ ලෝකේ සැප විඳින මිනිස්සු ඔක්කොම දැන් සැපකින් අන්තේ නෙමෙයිද ඉන්නේ එහෙනම් මේ හැමතැනම අන්ත දෙකක් පවතිනවා. ඒ අන්ත දෙක මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් පවතිනවා. මේක සෑම තාපසයෙක්ම සෑම නිවන් මාර්ගයේ වඩන ශ්‍රාවකයෙක්ම දැනගත යුතු අනිවාර්ය කාරණාවක්. එහෙනම් මෙච්චර කාලයක් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා. සම්මා දිට්ඨිය වැඩුවා සම්මා සෝතය වැඩුවා සම්මා කම්මන්තේ වායාමයේ ජීවය වැඩුවා අපි සම්මා සතිය වැඩුවා. හැබැයි හැම දේ තුලින්ම අපි මේ සම්මා වඩලා තින්නේ මිත්‍යාවට සාපේක්ෂව නෙමෙයිද? අපි මිත්‍යාවෙන් දැක්කා ඒකට විරුද්ධව නෙමෙයිද මේ සම්මා වැඩුවේ. එහෙනම් අපි අන්තයකින් තවත් අන්තයකටපත් වුණා. මිසක් ඒ අන්තගාමි වෙන දුර්වලකම තාම ඇදිලා නැහැ. අන්තවලින් නිදහස් වෙලා නැහැ. අර නරකන්තයට සාපේක්ෂව හොඳ අන්තයක් ලැබිලා තියෙනවා. පිළුණු වෙච්ච බත් එක වෙනුවට ඒක අයින් කරලා උණු උණුවෙන් අලුත් බත් එකක් ලැබුණා වාගේ. අර ලෙඩ වෙලා කයින්වා කයින්වා ඉවරයක් නෑ ඔටු වැක්කරනවා ඉවරයක් නෑ හන්දිපත්ති කැක්කුම ඉවරයක් නෑ මේ වගේ රෝගී තත්ත්වයට සාපේක්ෂව අර නිරෝගීකමක් ලැබුණා වාගේ එහෙනම් මේ ලෝකයේ අපට ප්‍රශ්නේ විසඳුනේ නැහැ. ඒ ප්‍රශ්නෙට සාපේක්ෂව ඔරොත්තු දෙන ප්‍රශ්නයක් ලැබුණා. උත්තරයක් නෙමෙයි ලැබිලා තියෙන්නේ. ප්‍රශ්නය අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඔරොත්තු දෙන ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. එහෙනම් එදත් ප්‍රශ්නයක් තිබුණා, අදත් ප්‍රශ්නයක් තිබුණා. එහෙනම් අපි මේ ප්‍රශ්නය උත්තරයක් කියලා වැරදි ලෙස අඳුනාගෙන උපාදානය කරගෙන මේ දුර්වලකම නිවැරදි කරගන්නට අවශ්‍යයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින්නේ හන්තය කියලා කිසිම තාපසයෙක් ගොඩාක් දුරට නොදැනුවත්වම මේක වඩනවා. ඒ නිසා අවුරුදු 5ක් කඩුවා 10ක් කඩුවා කොයි රාත් වෙනවනම් රාත් වෙන්න එපාය. උඩින් යනවා යටින් යනවා වතුරෙන් යනවා කියලා අපි ආලා තිනවා මට ඇවිද ගන්නවත් බෑ මොකවත් අවබෝධ වුන්නේ නෑනේ මේකේන ගුරුත්වාකර්ෂණයේ බලය බිඳින්න මට මොකවත් වැටහුන්නේ නෑනේ ආනන්ද ආම්ද්‍රෝ පොළොව පලාගෙන ආවයි කියනවා. සරියුත් ආම්ද්‍රෝ උඩින් ආවයි කියලා කියනවා. කොයිද මේවා අවුරුදු 7ක් 8ක් තිස්සේ වඩනවා. මට පයින්වත් යාගන්න බෑනේ. දැන් ධර්මයේ කලකිරෙන්නේ නැද්ද? මාර්ගය අවිශ්වාස වෙන්නේ නැද්ද? මේකේන ආර්ය සත්‍යම දැන් අනාර්ය සත්‍යයක් වෙලා නැද්ද? එන්න අපේ ශ්‍රද්ධාව අඩු නැද්ද? බුදුහාඳුරන්ට වැරදිලා නැහැ. ආර්යවරුන්ට වැරදිලා නැහැ. වැරදිලා තින්නේ අපට අපට දැනුම නැහැ, අවබෝධය නැහැ. මේකේ යථාර්ථය තේරුම් ගන්න, අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න අපේ තින මෝඩකමට අපි ශාසනයටත් මාර්ගයටත් දොස් කියනවා, අඩුපාඩු කියනවා. එහෙනම් මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන්නේ සම්මා දිට්ඨිය වඩනවා නම් ඒ සම්මා දිට්ඨිය අයිතිකාරයා කවුද සම්මා දිට්ඨියමයි ඒකේ අයිතිකාරයා මම උනේ කොහමද මම වෙච්ච ගමන් අන්න ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තයක් බවට පත් වෙනවා සම්මා සෝතය සම්මා සෝතය බවට පවතින්නේ සම්මා සෝතයෙන් ඇයෙන්නේ මට නෙමෙයි මන් තුල පවතින ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සෝතයටයි ඒක ඇයෙන්නේ ඒ සම්මා සෝතයටයි ඒ ඇයෙන සෝතයේ අයිතිය තියෙන්නේ ඒක මට නෙමෙයි මම දැන් සම්මා සෝතයෙන් ආන්න දක්ෂ වෙලා ඉන්නවා දැන් මම සම්මා සෝතයෙන් ආන්න තරම් ප්‍රඥාවන්තයි කියලා හිතපු ගමන්ම ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිට්ඨියක් බවට පත් වෙනවා එයා දෘෂ්ටිගත වෙලා ඉවරයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවීමේ මාර්ගයක් නිවීමේ පණිවිඩයක් දැන් ඒකම අන්තයක් වෙලා ඉවරයි හේතුව අර සම්මා දිට්ඨිය පෙනිලා තින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නෙමෙයි මට සම්මා සෝතේ ශ්‍රවණය වෙලා තින්නේ මං වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයට නෙමෙයි මේ බඹයක් විතර උස තියෙන මට එහෙනම් මට වුණා නම් ඒක කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වෙන්නේ? ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තයක්. ඒක ද්විතියං දැන් මේ දෘෂ්ටිය ගලවන්නත් එපාය. ඒකට තවත් කමඨාණක් ඕනේ. ආවේ මිත්‍යා දෘෂ්ටිය ගලවන්න. ලැබුණ සම්මා දෘෂ්ටි කමඨාණක්. දැන් සම්මා දෘෂ්ටි කමඨාණ තුලටත් මේ කමඨාණක් ලැබිලා. ඒ කමඨාණටත් කමඨාණක් ලැබිලා. දැන් රටපටලවගෙන නැද්ද මේ ආර්ය ශ්‍රාවකයෝ? නිවන තමයි වඩන්නේ. කවදාවත් නිවන් දකින්න බැරි තරම් මේක පටලවාගෙන නැද්ද? ප්‍රඥා පාරමිතාවේ දුර්වලකම් ප්‍රඥා පාරමිතාව වැඩිලා නැති නිසා අපිට මේ අඩුපාඩු තේරෙන්නේ අපිට තේරෙන්නේ මේක වැඩෙනවා වැඩෙනවා වැඩෙනවා නම් උපරිම අවුරුදු 7යි අවුරුදු 14 15ට කමඨාන වැඩෙනකොට ආනාපාන 20ක් විතර අවුරුදු යනකොට තේරෙන්නේ නැද්ද මේක වැඩෙන එකක් නෙමෙයි නඩත්තුවක් මේකේ තියෙන්නේ කියලා දෘෂ්ටි ගැලවෙනවා නම් මාර්ගඵල ලැබෙන්න ඕනේ. දෘෂ්ටි ගැලවෙන තැනක් නෙමෙයි මෙතන නිර්මාණය වෙන්නේ. අලුත් දෘෂ්ටි හැදෙන ක්‍රමයක් කියන එකවත් වැටහෙන්නේ නැද්ද තවම? එහෙනම් අපේ ජීවිතවල මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අන්තගාමිත්වයක් තියෙනවා මේ අන්තගාමී ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ හේතුව අපට නිවන් දකින්න නේද ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නඩත්තු කරන්න ඕමනාවක් නෑ නේද අපි මොකටද ශාසනය නඩත්තු කරන්නේ? අපි rahat වෙනවා නම් ශාසනය ඉබේ නඩත්තු වෙනවා. අපි නිවනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉබේ පෝෂණය වෙනවා. අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෝෂණය කරන්න උවමනාවක් නැහැ. අපට ආර්ය අෂ්ටාංගික මාර්ගය නඩත්තු කරන්න ඕමනාවකුත් නැහැ. හේතුව නිවෙනකොට ඒකේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙන් නිකම්ම බැබලෙනවා ආලෝකමත් වෙනවා. ඇයි මේ වගේ දුර්ලකම් අපට වැටහෙන්නේ නැත්තේ? එහෙනම් තබරුන් ගාන ඇවිදින ගණිකා වෘත්තිය කරන හොරකම් කරන ප්‍රාණඝාත කරන බොරු කියන කට්ටිය ඒ කියන අනාර්ය ඒ අන්තයේ හිටිය අනාර්ය අන්තයේ වැඩුවා දැන් මොකද කරන්නේ? ඒ කියන දේවල් අපි කරන්නේ නැහැ කියලා අපි දැන් ආර්යන්තයේ වඩනවා. එහෙනම් අර මිනිස්සු අනාර්යන්තයේ වඩනවා. අපි වෙන් වෙලා සුදු පාට ඇඳගෙන ඉසබාගෙන ආර්යන්තයේ වඩනවා. දැන් මේ දෙන්නගේ වෙනසක් මොනවාරි තියෙනවද? අර කට්ටිය තන්තගාමි අපි තන්තගාමි ඒගොල්ලෝ පැවැත්මක් කරනවා මොකද්ද දුක් විඳින පැවැත්මක් කරනවා අපි සැප විඳින පැවැත්මක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ එහෙනම් ඒගොල්ලෝ දුකට ඉපදෙනවා අපි සැපට ඉපදෙනවා ඒගොල්ලෝ දුක් විඳ විඳ ජීවත් වෙනවා අපි සැප විඳ විඳ ජීවත් වෙනවා මේ දෙක අතර ලොකු වෙනසක් මට නම් පේන්නේ නෑ මං හිතන්නේ මේක වඩන කට්ටියටත් මේක තේරෙනකොට ඒ කට්ටියටත් ලොකු වෙනසක් පේන්නේ අපිත් මේ පැවැත්මක් තමයි නඩත්තු කරන්නේ එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සැඟවුණු අන්තගාමිත්වය කියලා අවබෝධය සෑම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ශ්‍රාවකයෙක්ම ලැබිය යුතුයි. අපේ ජීවිතවල වැරදිච්ච තැන් අපි නිවැරදි කරන්නට ඕනේ. තථාගතයන් වහන්සේ පිරිණිවන් පෑවා 2600ක් වුණා ඒක සත්‍යයි. නමුත් උන්වහන්සේගේ සද්ධර්මය මේ ලෝකේ කවදාවත් පිරිණිවන් පාන්නේ නැහැ. ඒකත් සත්‍යයි. ඊළඟ භද්‍ර කලාපය වෙනකොට ඊළඟ තථාගතයන් වහන්සේ ගෞතම බුදුහාඳුර ගැන ಗುಣ කියනවා නම් ඒ සද්ධර්මයට සාදු කියනවා නම් ඒ කියන්නේ මේ භද්‍ර කලාපය පුරාවටම අපේ ගෞතම බුදුහාඳුර ජීවමානයි. ඇයි මේ ජීවමාන ධර්මෙන් අපි වැඩ ගන්න නැත්තේ? ඇයි ඒ සද්ධර්මයේ ප්‍රයෝගික කරගෙන අපි පිරිණිවන් පාන්න නැත්තේ? අපට තව බුද්ධ ශාසනයක් අවශ්‍ය නැහැ. තවත් උත්පත්තියක් අවශ්‍ය නැහැ. මේ බුද්ධ ශාසනයෙන් සෑයීමටපත් වෙන මානසිකත්වයේ ඉන්නේ නැහැ කියලා කියන්නේම එයා පැවැත්ම නඩත්තු කරනවා. එයා අනාගතයේ ඉපදෙන්න බලාපොරොත්තු වෙනවා. මේකේ ඉන්න සද්ධර්මයෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. මේකෙන් පිරිනිවන් පාන්න බෑ කියලා කියන්නේ එයා මේ ලෝකයේ කිසිම බුදුවරුගේ බණකට පෑදෙන්නේ නැහැ. කිසිම බුදුවරුන්ගේ කමඨානට පිරිනිවන් පාන්නේ හේතුව බුදුවරු ඔක්කම ප්‍රඥාවෙන් සමානයි, ධර්මයෙන් සමානයි. මෙතන බැරි එක කොතනත් බෑ. මෙතන පුළුවන් එක ඕනම තැනක පුළුවන්. ඇයි මේ පුංචි දේවත් අපට තේරෙන්නේ නැත්තේ? මෙච්චර කාලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපි වැඩුවේ අන්තගාමිත්වයක් නම් අපි නඩත්තු කළේ අන්තගාමිත්වයක් නම් අනාර්ය වරුන්ට සාපේක්ෂව අපි ආර්යන්තේ නම් මෙච්චර කාලයක් ජීවත් වුණේ දැන් මේ අයිති අත්තරින්නට අවශ්‍යයි ඒකට අපට කමඨාණක් අවශ්‍යයි ඒ කමඨාණ තමයි තථාගත ගෞතමයන් වහන්සේගේ පණිවිඩය කමඨාණව තමන්ගේ කරගන්න එපා ධර්මය තමන්ගේ කරගන්න එපා ගුණධර්ම තමන්ගේ කරගන්න එපා මාර්ග පළවලට අයිතිවාසිකම් කියන්න එපා. අන්න එතන තමයි අපට වැරදිලා තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් යමෙකුට දකින්න පුළුවන් නම් ඒ සම්මා දිට්ඨියෙන් දකින්නේ තමන් වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නිසා නේද? ඒකේ අයිතිය සම්මා දිට්ඨියේ අයිතිය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පූජා කරන්න යමෙක් සම්මා සෝතයෙන් අපට ඇයෙනවා නම් ඒ සම්මා සෝතේ අයිතිය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පූජා කරන්න අපට සම්මා වාචාවෙන් කතා කරන්න පුළුවන් නම් හැමතැනම අපි කතා කරන්නේ නිර්වාණ ධර්මයේ පණිවිඩයේ පමණක් නම් ඒ සම්මා වාචාවේ අයිතිය අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පූජා කරන්න දැන් ඉස්සරට වඩා අඩුපාඩු හැදිලා නම් මම සංවරයි නම් මන් තුල සීලයක් තියෙනවා නම් හැමෝම මගේ සීලයේ tempatභාවය වර්ණනා කරනවා නම් මේ සම්මා කම්මන්තේ අයිතිය තමන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පූජා කරන්න හැම දැනීමක්ම අපට සම්මාවෙන් දැනෙනවා හැම ගඳක්ම හැම සුවඳක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ජීවයෙන් අපි ගන්නවා නම් සම්මා ගාහණයෙන් මේක ගන්නවා නම් ඒ හැම දෙයක් තුළම පවතින්නේ අපේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නෙමෙයිද ඒකේ අයිති ආර්ය අෂ්ටාංග මාර්ගයටම පූජා කරන්න අපගේ චර්යාව කම්මන්තයට පූජා කරලා අපේ දිට්ඨිය සම්මා දිට්ඨියට පූජා කරලා අපේ සෝතේ සම්මා සෝතයට පූජා කරලා අපේ වාචාව සම්මා වාචාවට පූජා කරලා අපේ සෑම චෛතසිකය තුලින්ම අපට මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා තේරෙනවා නම් හේතුඵල ධාමෙන් තේරෙනවා නම් හැම දෙයක් තුළම අනිත්‍ය තේරෙනවා නම් ඒ අවබෝධයේ දැනුම සම්මා සතියට පූජා කරන්න ඒක අපට අයිති නෑ ඒක අයිති අපේ සම්මා සතිය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අන්න එතකොට අපි මේ ආර්ය අන්තයෙන් අපි නිදහස් වෙනවා අපි එදා අනාර්ය අන්තයේ ජීවත් වුණා අපි දුස්සීලිය වෙලා අපි පංචකාම වැඩුවා අපි අනාර්ය අන්තේ ඉඳලා ආර්ය අන්තයට ඇවිල්ලා දැන් පංච සප අපි වඩනවා ඒක තමයි ඒ පංච සප කියලා කියන්නේ සුගතිගාමි වෙන්න කුසල්පෙන් වඩාගෙන නැවත ඉපදෙන්න එකක් වැඩුවා දැන් ඒ අන්තයෙන් උන් නිදාස් වුණා. එහෙනම් සැපෙන් උප්පත්තියකුත් අපට නැහැ. දුකෙන් උප්පත්තියකුත් අපට නැහැ. එහෙනම් අනාර්යන්තේත් අපි නැහැ. ආර්යන්තේත් අපි නැහැ. එහෙනම් අර ඕගතරණේ කියනවා වාගේ ඒ කියන සංසාර ප්‍රවත්මෙන් අපි එතර වෙලා නේද? අපි මේ සංසාර දුකෙන් නිදාස් වෙලා නේද? එහෙනම් මේ කියන ධර්මය අපි වඩන්නට ඕනේ. අපි නොදැනුවත්ව වඩන මේ අන්තගාමිත්වය, අපි නොදැනුවත්ව ජීවත් වෙන මේ අන්තයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ, ගැලවෙන්නට ඕනේ. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. ඇයි අපට ඵල ලැබෙන්නේ නැත්තේ? තම තමන් තම තමාගේ මේ ප්‍රශ්නේ ආන්න ඕනේ. මාර්ගය හරිනම්, දේශනාව නිවැරදිනම්, ඇයි මම සෝතාපන්න වුනේ නැත්තේ? ඇයි තාම මම රාහත් වුනේ නැත්තේ? තම තමන්ගෙන් ආනකොට තම තමන්ට තේරෙනවා තමන්ගේ මොකවත් ප්‍රශ්න නැහැ. මාර්ගයේ වඩනකොට මාර්ගයේ තුලමයි ප්‍රශ්න තියෙන්නේ. කෝප්ප පිඟාන් ඕදන මිනිසයාගෙන් කෝප්පයක් ලිස්සිලා වැටෙනවා. ලිස්සුනේ සබන් වල දෝෂයක් නෙමෙයි, වතුර වැඩි දෝෂයක් නෙමෙයි. කෝප්පය හොඳට සිනිඳුවට හදලා ඒකේ නිර්මාණය කරපු ආයතනයේ දෝෂයක් නෙමෙයි. හැම කෝප්පයක්ම එම වැටුනේ නැත්තම් හැම එකක් තුළම තිබිච්ච එකක් මෙතන තිබිලා නෑ නේද? හැම තුළම හැම කෝපයක් තුළම පැවතිච්ච එකක් මෙතන පැවතුන් නෑ නේද? ඒ කියන්නේ හැම එකක්ම 100න් තිබුණා. මේ කෝපේ වැටෙනකොට 100 කොයිදෝ ගියා. කොතන හරි තැනක 100 නැතුව තප්පර ගානක් පැවතුනා. එතකොට මේක බුරුල් වුණා. අතින් ලිස්සලා වැටුණා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කෝපය තුල නෙමෙයි. ඒ කෝප ඕදන සබන් තුල නෙමෙයි. ඒකට පරිභෝජනය කරන වර්තිත තුල නෙමෙයි. ඒ කෝපයේ තියෙන සියුම්භාවය තුල නෙමෙයි. කෝපෝදන මිනිස්යාගේ සතිය තුලයි ඒ ප්‍රශ්නේ තිබුණේ. ඒ දුර්වලකම තිබුණේ. ඒ අඩුපාඩුව තිබුණේ. එහෙනම් අපේ කමඨාන් වල දෝෂ නිසා නේද අපට ජාති ජරා භව ඇදිලා තියෙන්නේ? අපේ මාර්ගයේ තියෙන දෝෂ නිසා නේද? මේ බුද්ධ ශාසනය 2600 කනකම් ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ කියන දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අනන්ත අප්‍රමාණ ඉරවෙච්ච තැන් තියෙනවා, පැටලිච්ච තැන් තියෙනවා, අඩුපාඩුකම් තියෙනවා, දුර්වලකම් තියෙනවා, කෙලෙස් වැඩෙනවා. ඒක තුල පැවැත්මක් නිර්මාණය වෙනවා. මෙන්න මේ දුර්වලකම් රාශියම තේරුම් අරගෙන යම්කිසි කෙනෙකුට හදන්න පුළුවන් නම් ආය යමුතුෙන් කමටානක් නැහැ. අඩුපාඩු හදනකොට සෝවාන් වෙනවා. දුර්වලකම් නිවැරදි වෙනකොට සකු르දාගාමි වෙනවා. අනාවබෝධ අවබෝධයටපත් වෙනකොට අනාගාමි වෙනවා. හැම මොහොතක් ගන්න හැම 100ක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පූජා කරලා හම්බෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පුළුවන් නම් හැම දෙයක්ම කර්මානුරූපී කියලා හැම දෙයක්ම අත්හැරලා නිදහස් වෙන්න පුළුවන් නම් අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලම රාහත් වෙලා නිරෝධගාමිනීත්වයටපත් වෙනවා නිරෝධ සමාපත්තිය එයාට මේ භවයේ උරුම වෙනවා මෙන්න මේ දුර්වලකම් අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණව පැවතෙනවා මේ වෙනකොටත් මේ වගේ දුර්වලකම් වල තමයි අපි ජීවත් වෙන්නේ නියතමානිව අවංකව මේ දුර්වලකම් තේරුම් අරගෙන පිළි අරගෙන අපි අදාගනිමු හේතුව මේ තරම් අපි බුද්ධ ශාසන 512020 ගණක් අපි ප්‍රමාද කරගෙන ආවා එහෙනම් 512027 බුද්ධ ශාසන ප්‍රමාද වෙලා අපි පව් කරගෙන ඇවිල්ලා අපට බැරි වුණා තාම මේ වගේ පුංචි අඩුපාඩු හදන්න ඇස්සල මේ තරම් රාගයේ තියෙනවා. තාම නිදාස් වෙන්න බැරි වුණා. කන්වල මේ තරම් දෝෂ තියෙනවා. නිදාස් වෙන්න බැරි වුණා. වචනවල මේ තරම් අඩුපාඩු තියෙනවා. නිදාස් වෙන්න බැරි වුණා. ඇසිරීමේ මේ තරම් මාන්නේ උඩඟු අහංකාරය තියෙනවා. ඒක තාම නිවැරදි කරගන්න බැරි වුණා. නිින්දට යන්න බෑ, ඇවිදින්න බෑ, දකින්න බෑ. සිටිවිලි වල මොනතරම් කෙලෙස් තියෙනවද? මේක හරි ගස්ස ගන්න තාම බැරි වුණා. එහෙනම් 512027ක් වෙනකන් සම්මා සම්බුද්ධ ශාසනවල බණහාල වඩාලා පැවිදිකම් කරලා හැම පින්කමක්ම කරලා දස පාරමිතා කරලා කරලා බැරි ගෑයිලා මෙතන ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන්වත් මේ අඩුපාඩු හදාගන්න එපාය. තථාගත ගෞතම සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට පින් සිද්ධ වෙන්න මෙතන රාත් වෙලා පිරිණිවන් පාන්න එපාය. එහෙනම් අපේ අපි වඩන කමඨාන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන මේ අන්තගාමිත්වයෙන් අද නිදාසෙමු. මේ අන්තගාමිත්වයේ පැවැත්ම අත්හරිමු මේ වගේ අන්තයක් නැවත නිර්මාණය නොවෙන්නට 100න් වග බලා ගනිමු එහෙනම් අපි අපි දුස්සීල වෙලා රාගයේ සරණ ගියා ලෝභයේ සරණ ගියා ద్వේෂයේ සරණ ගියා මාන්නේ සරණ ගියා වත්කම් සරණ ගියා මුදන් සරණ ගියා එහෙනම් මේ ලෝකයේ හැම දෙයක් තුලම සරණ ගියා දැන් ඒ සරණ ගියකින් ඒ විඩාව දැනිලා ඒ සෑම අනාර්ය සරණක්ම අත්හැරලා අපි බුදුන් සරණ යනවා ධම් සරණ යනවා සංඝ සරණ යනවායි කියලා ආර්ය සරණක් අපි අල්ලාගෙන දැන් ආර්ය සරණ තුලත් ඉපදීමක් නම් නිර්මාණය වෙන්නේ අරකේ තියාම ප්‍රශ්නේ ඉවරයිනේ එහෙනම් එතනත් ඉපදෙනවා නම් මෙතනත් ඉපදෙනවා නම් ඇයි මෙතන ඒ ස්ථානේ වෙනස් කරන්න මේ තරම් දුක් වෙන්නේ එහෙනම් වෙනස් වීම තුලින් නිමාවක් තියෙන්නට ඕනේ එහෙනම් එතන තන්තයක් තිබුණා මෙතන තන්තයක් තිබුණා ඒ අන්තය තුලත් ඉපදීමක් තිබුණා මේ අන්තේනොත් ඉපදීමක් නම් තියෙන්නේ එහෙනම් අපිට කිසිම යාපතක් වෙලා නැහැ ඒ අයාපත ඒ ඒ ආකාරයෙන්ම පවතිනවා මෙන්න මේ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරගන්නට අවශ්‍යයි එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට සෑම මොහොතක් ගානේ ඒක තුළින් අපි නොදන්වත්වම අන්තගාමිත්වය නිර්මාණය වෙනවා. අපි අන්තයකට ගිහිල්ලා කොටු වෙනවා, ඉර වෙනවා. මෙන්න මේ දුර්ලකම් තේරුම් අරගෙන ඒකෙන් නිදහස් වෙන්නට ඕනේ. ඒකට අපි හැමෝම මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු. මම දකින සම්මා දිට්ඨිය අයිතිකාරයා මම නොවේයි. මටම හැයෙන මේ සම්මා සෝතේ අයිතිකාරයා මම නොවේයි. මට දැනෙන සම්මා ජීවයේ අයිතිකාරයා මම නෙමෙයි මට දැනෙන සම්මා වාචාවේ අයිතිකාරයා මම නොවේ. මාගේ සම්මා වායාමේ අයිතිකාරයා මම නොවේ. මාගේ සම්මා කම්මන්තේ අයිතිකාරයා මම නොවේ. සම්මා සතියේ අයිතිකාරයා මම නොවේ. හේතුව මේ කියන සෑම සම්මාවෙම අයිතිකාරයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක දැනගත්ත නිසා තමයි මේ කියන අටාකාර සම්මාව මම වඩන්න ගත්තේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය මම දන්නේ නැත්නම් මේ කියන සම්මාව මම දන්නේ නෑ නේද? ඒක මම වඩන්නේත් නෑ නේද? ඒක වැඩෙනවා බව මම දැනගන්නෙත් නෑ නේද? එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මම දැනගත්ත නිසා නම් මේ දේවල් වැඩෙන්නේ වැඩෙන බව මම තේරුම් ගන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පින් සිද්ධ වෙන්න නම් අන්න ඒ අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයටම පුදන එක නේද? අපේ යුතුයකම අපේ වගකීම අන්න ඒ කමඨාන අපි වඩනවා නම් මේ පේන හැම දෙයකම අයිතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතුයි කියලා අපි දකිනවා නම් හැම ශ්‍රවණයක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි මේ හැෙන්නේ කියලා අපි සවන් දෙනවා නම් කතා කරන හැම වචනයක්ම ඒ සම්මා වාචාවක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට සතුයි කියලා කතා කරනවා නම් හැම චලනයක්ම හැම හැසිරීමක්ම හැම ජීවිතයේ හැම ඉරියව්වක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතුයි කියලා ජීවත් වෙනවා නම් හැම චෛතසිකයේම අයිතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සතුයි කියලා අපි සිතනවා නම් දැන් අපේ පුද්ගල ස්වභාවය අයින් වෙලා ඉවරයි ඒ කියන්නේ අන්ත දෙකෙන් නිදාසලා රාත් වෙලා ඉවරයි බලන්න රාත් බෝධියටපත් වෙන්න මොනතරම් සරල ක්‍රමයක්ද තිබිලා තියෙන්නේ මේ ලබාපු මිනිසත් භවයේ මේ පිරිණිවන් පාන සුදුසුකම ලබන්න පුංචි අඩුවක් තිබිලා තියෙන නිවැරදි කරන්න අපේ දුර්වලකම අපි නිවැරදි කරගනිමු මේ අඩුපාඩු අදාගනිමු මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු ඊළඟ මොහොතේ අපි පුතජන ලෝකයෙන් නිදහස් වෙලා ආර්ය ලෝකේ ඉපදෙනවා ආර්ය ජාතියේ ඉපදෙනවා නිකම්ම නිකම් මාර්ගඵලයකින් නෙමෙයි රාත් බෝධියෙන් අපි ඉපදෙනවා එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ අපි සියලුම දෙනාම රාත් වෙලා පිරිනිවන් පාන්නට මේ කියන කමඨාන වඩන්නට ඕනේ. මේ කියන දුර්වලකම නැවත කවදාවත් වඩන්න බෑ. මේක ආයි කවදාවත් අපේ ජීවිතේ නිර්මාණය වෙන්න බෑ. එහෙම නිර්මාණය වුණොත් මම පොරොන්දු වෙනවා. ඒ කාන්ත වශයෙන්ම එහෙම වඩන කෙනා අනිවාර්යයෙන්ම ඉපදෙනවා. ඒ ඉපදීම අපට නවත්තන්න බෑ. හේතුව මේ සම්මාවෙන් දකිනකොට ඒ ප්‍රීතිය අයිතිය මම ගන්නවා නම් ඒ සම්මාවෙන් දකිනකොට ඒ දකින අවබෝධයේ අයිතිය මම ගන්නවා ඒ සම්මාවෙන් දකිනකොට ඒ දැනුම මගේ අයිතිය කියලා මම ගන්නවා මගේ ප්‍රඥාව ගැන මම පාරාට්ටු කරනවා මේ විදිහට මට හිතන්න පුළුවන් දකින්න පුළුවන් කියලා ඒ අයිතිය උරුමය මම ගන්නවා මම පොරොන්දු වෙනවා ඒ උත්තමයා ඒකාන්ත වශයෙන්ම ඉපදෙනවා එහෙනම් ඇයෙන දේවල් හැම එකක්ම බලන්න ඒ කාලේ මේම වුණා සන්තෝෂ වුණා එහෙනම් දැන් මේ විදිහට ඇයෙනවා එහෙනම් මට මේම ඇයෙනවා කියලා ඒ අයිතිය උරුමය මම ගන්නවා ඒ උත්තමයාත් නැවත නැවත ඉපදෙනවා. ඒ කාලයක මං කතා කරනකොට කුණු අර්ප කියවෙනවා. මිනිස්සු නිවිවේචනයටපත් වෙනවා. නින්දාවටපත් වෙනවා. කට ඇරියොත් කාගේ හරි අඩුවක් කියවෙනවා. ඕපදූප කියවෙනවා. දැන් මේවා මොකවත් නැහැ. පිසුනා පරසා සම්පප්පලාප ව්‍යාපාද කියන කිසිම චේතනාවක් නැතුව දැන් කතා කරන්නේ කියන ඒ නිවැරදිභාවයේ අයිතිය මම ගන්නවා නම් ඒ සම්මා වාචාව මගේ සම්පතා කියලා මම ඒක භුක්ති විඳිනවා නම් හැමතැනම අන්තයක් තියෙනවා. ඒ හැම තුලම උත්පත්තියක් නිර්මාණය නිර්මාණය කරනවා මෙන්න මේ දුර්වලකම් નિවැරදි කරගන්න අපිට ඕනේ පිරිණිවන් පාන්න නම් මාන්නේ නැති කරන්න නම් පුද්ගලයා නැති කරලා Nirodha Samapattiයට පත් කරන්න නම් ඒ Nirodhaයට පත් කරන පුද්ගලයා තුළ මේ වගේ අයිතිවාසිකම් තියෙන්න බෑ ඔප්පු තප්පු තියෙන්න බෑ එයාට කිසිම දෙයක් පිළිබඳව බැඳීමක් පැවැත්මක් තියෙන්න බෑ මේවා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අපි නොදන් නොදැනුවත්ව පෝෂණය කරන කෙලෙස් ධර්ම මේවා තමයි අපි අඩුපාඩු දුර්වලකම් මේවා නිවැරදි කරගනිමු මේ අඩුපාඩු හදාගනිමු ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා කියන එක සත්‍යයි මේ අඩුපාඩු හදාගන්න කිසිම කෙනෙක් මේ ලෝකේ ජාති ජරා භව නිර්මාණය කරගන්නේ මේ සංසාරේ නැවත අපට දකින්න ලබන්නේ නැහැ ඒ හැමෝම පිරිනිවන් පානවා මේ බුද්ධ ශාසනයේ ලක්ෂ ගණන් නෙමෙයි කෝටි ගණන් රාතන් වහන්සේලා බිහි වෙන බවට මේ වෙනකොට අපට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒ අචල විශ්වාසය ඇති වෙලා තියෙන්නේ මේක ඇයි හැමෝම වඩන වැඩෙන නිසා මේ මාර්ගයේ ගමන් කරන නිසා හැමෝම මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගෙන තම තමන්ගේ රාත්බෝධිය තම තමන්ගේ නැනනුවන්ට පමණ ප්‍රත්‍යක්ෂ කරගන්න නිසා එහෙනම් අනාගතේ අපට මිත්‍යා ධර්මයක් ඇෙන්නේ ඉපදීමට හේතුවක් හදාගන්න විදියක් නැහැ. හේතුව ඉපදෙන්න කවුරුත් කමටහන් දෙන්නේ මිනිස්සු මේ ලෝකේ ඉපදෙන ක්‍රමයක් දන්නේ හැමෝම දන්නේ ඉපදීම නවත්තන ක්‍රමේ. හේතුව මුළු මා පෘථිවිය තරලය පුරාවටම ආර්ය ශ්‍රාවකයෝ පිරිලා හැමෝම සම්මා වඩනවා රාතන් වහන්සේලා ගණන් කරන්න බැරි තරම් සෝවාන් සකු르දාගාමි අනාගාමි ඒ උත්තමයන් වහන්සේලා මේ හැමතැනම වැලිකට වාගේ විසිරිලා ඇයි මේ ධර්මයේ වඩනවා අපිට මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා. ඇයි අපි ප්‍රමාද වෙන්නේ? මේ වෙනකොටත් අපි ප්‍රමාදයි. අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චිනෝ පදං කියන තථාගතයන් වහන්සේගේ ඒ අවවාදයට අනුව අප්‍රමාදව නිවන වඩමු. මේ මොහොත වෙනකොටත් අපි ප්‍රමාද නැහැ. ඉතුරු වෙලා තියෙන ආයස කාලෙන් උපරිම වැඩ ගනිමු. අපි මෙච්චර කාලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වඩලා තියෙන අන්තයක් නම් නඩත්තු කරලා තියෙන අන්තයක් නම් ජීවත් වෙලා වෙලා තියෙන්නේ තන්තයක් තුල නම් ඒ දුර්වලකම නිවැරදි කරගෙන ආර්යාන්තයත් අත්හැරලා අනාර්යත්‍යත් අත්හැරලා නිවැරදි ආර්යෂ්ටායික මාර්ගය තුලින් පෝෂණය වෙලා පුද්ගලයා නැති වෙලා නිරෝධ සමාපත්තියටපත් වෙමු එහෙනම් මමත් රාතෙන් මමත් මේ ලෝකයේ සසරෙන් එතර වෙනවා මමත් මේ භවයේ පිරිනිවන් පානවා කියන විශ්වාසය දැන් අපට දැනෙනවා වඩන්නත් කලින් මේක හැෙනකොට එහෙනම් අපි හැමෝම මේ කමඨාන වඩමු හැමෝම මේ දුර්වලකම් නිවැරදි කරගෙන කියන මේ මාර්ගයේ ගමන් කරමු. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නොදැනුවත්ව වැඩෙන මේ අන්තගාමී ස්වභාවය අද ඉඳලා 100ෙන් නිරෝධ කරලා මේ කමඨාන වඩලා සියලුම අඩුපාඩු නිවැරදි කරලා දුර්වලකම් අරිගස්සාගෙන මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාහත් වෙලා පිරිණිවන් පාන්න මේ කමඨාන මේ කමඨාන තුලින් ලබාගත්තා වූ අවබෝධය අනුශාසනාව මේ අවබෝධය තුලින් අන්තමාගාමි ස්වභාවයෙන් නිරෝධ වෙලා අපි හැමෝගෙම පිරිණිවීම පිණිස මේ ධර්ම දේශනාව කමඨාන ඒකාන්ත වශයෙන් අපේ නිවීමටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි